අයවැයට කොහොමද ඡන්දය දෙන්නේ? පක්ෂද විපක්ෂද? පැහැදිලිවම විපක්ෂයි. මේ අයවැයෙන් ඇත්තටම ජනතාව මත බදු බර විශාල වශයෙන් පටවලා තියෙනවා. ජනතාවට සහන දෙනවා කියලා පොරොන්දු වුණාට අවසානයේ වෙලා තියෙන්නේ සොච්චම් සහනයක් දීලා මහා පරිමාණ බදු බරක් ජනතාව මත පටවලා. ගෑස් මිල අල ලොකු ලුණු අඩු කරන්න ආණ්ඩුව රුපියල් මිලියන 3000ක් වියදම් කරලා තියෙනවා. හැබැයි ජාතිය ගොඩනැගීමේ බද්ද විතරක් මිලියන 90000ක් ජනතාව මත පටවලා තියෙනවා. එතකොට මිලියන 3000ක් ගෑස් අඩු කරන්න අල ලුණු අඩු කරන්න වෙන් කරපු ආණ්ඩුව ජාතිය ගොඩනැගීමේ බද්දෙන් රුපියලෙන් විතරක් මිලියන 90000ක් උපය ගන්නවා. මේක ජනතාව මත තවත් බදුබර පටවපු අයවැයක්. ඒ නිසා මේ අයවැයට අපි පැහැදිලිවම විරුද්ධයි.